ආයිබෝවන් අද අපි මේ කතාබහින් ගැඹුරට යන්න හදන්නේ ඉන්ද්‍රිය භාවනාව කියන මාතෘකාවට. ඔව් මේක හුඟ දෙනෙක් අතර විවිධ විදිහට කතා බහ වෙනන් ඒ වගේම ටිකක් වැරදියට තේරුම් අරගෙන තියෙන තැනක් නේද? ඇත්තදම ගොඩක් වෙලාවට ඉන්ද්‍රිය සංවරය කිව්වම හිතෙන්නේ ඇස් වහගෙන කන් වහගෙන ලෝකෙන් වෙන් වෙලා ඉන්න එක වගේ දෙයක් නේද? හරියටම හරි. ඒත් එහෙම බැලුවොත් දැන් අන්ධ කෙනෙක් ඉන්නවා. බීරි කෙනෙක් ඉන්නවා. එයාලා ඉබේම ඉන්ද්‍රිය වඩපෝ අය වෙන්නෙත් ඇයි? මොකද එයාලා රූප දකින්නෙත් නැහැ, ශබ්ද අහන්නෙත් නැහෙනි. ඔව් ඒ තර්කය හරිම ප්‍රබලයි. අන්න ඒ ගැටලුවට බුදුරජාණන් වහන්සේ හරිම පැහැදිලි ගැඹුරු විග්‍රහයක් දෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ. අපි යදේ සූත්‍ර දේශනාව ඇසුරින් තමයි මේ ගැන කතා කරන්නේ. හ්ම්. ඒ සූත්‍රය පටන් ගන්නෙත් හරිම රසවත් සිදුවීමකින්. ඔව් බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනව උත්තර මානවකයා කියලා තරුණියෙක්. එයා පාරාසරිය කියන බ්‍රාහමණ ගුරුවරයෙක්ගේ ශිෂ්‍යයෙක්. නවා උත්තර ඔයාගේ ආචාර්යතුමා පාරාසරිය බ්‍රාහ්මණයා කොහොමද මේ ඉන්ද්‍රිය භාවනාව ගැන උගන්වන්නේ කියලා. අන්න එතනදී තමයි උත්තරමානවකයා තමන්ගේ ගුරුතුමාගේ ක්‍රමය පැහැදිලි කරන්නේ. මොකක්ද එයා කියන්නේ? එයා කියනවා ගුරුවරයා උගන්වන්නේ ඇසින් රූප නොදකිය යුතුයි, කනින් ශබ්ද නොඇසිය යුතුයි කියන විදිහටලු. ආ, ඒ කියන්නේ ඉන්ද්‍රිය දොරටු වහලා දානවා වගේ දෙයක්. අරමුණු එන එක නවත්තන්න උත්සාහ කරනවා. ඔව් හරියට ඒ වගේ. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ අර අපි කලින් කතා කරපු තර්කයේ ඉස්සරහට ගේන්නේ. උන්වහන්සේ අහනවා එහෙමනම් උත්තර ඔය කියන විදිහට අන්ධ පුද්ගලයාත් බිහිරි පුද්ගලයාත් තමයි හොඳටම ඉන්ද්‍රියන් වඩපොයි වෙන්න ඕන. නේද? එයාලත් රූප දකින්නේ නැහැ ශබ්ද අහන්නේ නැහනේ. හ්ම්. ඒ ප්‍රශ්නෙට උත්තර මානවකයාට මුකුත් කියන්න බැරි වෙනවා. එයා නිශ්ශබ්ද වෙනවා. ඔව්. ඒ නිශ්ශබ්දතාවයෙන්ම පේනවා යාට තේරෙනවා Tamande ගුරුතුමාගේ ක්‍රමයේ යම් සීමාවක් ගැටලුවක් තියෙනවා කියලා. අන්න ඒ වෙලාවේදී තමයි ආනන්ද හාමුදුරුව මැදිහත් වෙන්නේ. ඔව් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමිනී එසේනම් මේ ආර්ය ශාසනයෙහි උගන්වන උතුම්ම අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කුමක්ද කරුණාකරලා අපට ඒක පහදා දෙන්න කියලා එතනින් එහාට තමයි බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු දේශනාව පටන් ගන්නෙ. ඒක අර පාරාසාරිය බමුණ උගන්වපු ක්‍රමයට වඩා හාත්පසින්ව වෙනස් එකක්. ඇත්තටම බුදුන් වහන්සේ පෙන්ව දෙන්නේ ඉන්ද්‍රියන් වහන එක නෙවෙයි. ඉන්ද්‍රියන් පාවිච්චි කරනකොට හිතේ වෙන දේ කලමනාකරණය කරන එකයි වැදගත් කියලා. ඒ කියන්නේ ඇහැට රූපයක් පේනවා, කනට සද්දයක් ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රසක් දැනෙනවා, කයට ස්පර්ශයක් දැනෙනවා, මනසට අදහසක් එනවා. මේවා සාමාන්‍ය දේවල්. ඔව් මේ ඉන්ද්‍රිය අරමුණු ගැටීම සිද්ධ වෙනවා. බුද්ධ දේශනාව අනුව වැදගත් වෙන්නේ එහෙම අරමුණක් ගැටුනම ඒ හේතුවෙන් හිතේ මොකක්ද වෙන්නේ කියලා දැනගන්න එක. මොනවාද වෙන්න පුළුවන් දේවල්? උන්වන්සේ පැහැදිලි කරනවා ප්‍රධාන වශයෙන් ප්‍රතික්‍රියා තුනක් වෙන්න පුළුවන්. එකක් තමයි මනාපයක් ඇතිවීම. ඒ කියන්නේ කැමැත්තක් සතුටක් ඇලීම කේ අරමුණට. ප්‍රිය අරමුණක් ආවම වගේ. ඔව්. දෙවෙනි එක තමයි අමනාපයක් ඇතිවීම. ඒ කියන්නේ අකමැත්තක් තරහක් ගැටීමක් අප්‍රිය අරමුණකදී වගේ. හරි. තුන්වෙනි එක ටිකක් සූක්ෂමයි. මනාපමනාප බව. ඒ කියන්නේ එකම අරමුණක කැමැති සහ අකමැති ලක්ෂණ දෙකම තියෙන්න පුළුවන්. නැත්නම් කැමැත්තයි අකමැත්තයි අතර දෝලණය වෙන ගතියක් වෙන්නත් පුළුවන්. ආ, ඒ කියන්නේ මිශ්‍ර හැඟීමක් වගේ? ඔව්, ඒ වගේ. ඉතින් පළවෙනි පියවර තමයි මේ තුනෙන් මුණ හැඟීම හිතේ ඇති වුණත් ආ දැන් මගේ හිතේ මේ වගේ මනාපයක්, අමනාපයක්, මනාපමනාපයක් ඇති වුණා කියලා ඒක දැනගැනීම. සිහිය පිහිටුවා ගැනීම. ඒ කියන්නේ මුලින්ම තමන්ගේ හිතේ වෙන දේ ගැන අවධානයෙන් සිහියෙන් ඉන්න එක. ඒක අඳුනා ගන්න එක. හරියටම. සිහියෙන් ඒක අඳුනගත්තට පස්සේ දෙවනි පියවරේ නොවා. ඒ තමයි නුවණින් විමසීම. නිකම්ම මට තරහ ගියා කියලා දැනගෙන ඉන්නවා විතරක් නෙමෙයි. එතකොට නුවණින් විමසනවා කියන්නේ මොකද්ද? මහන්සේ පෙන්නලා දෙනවා අර හටගත්ත මනාප හෝ අමනාප හෝ මනාපමනාප කියන හැඟීම දිහා බලන් මෙන්න මේ කෝණයෙන්. එකක් මේ හැඟීම සංඛතයි කියලා දකිනවා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දෙයක්. කවුරුත් මවපු දෙයක් නෙමෙයි. හ්ම්. ඒ කියන්නේ නිකම්ම ඉබේ පහළ වුණ දෙයක් නෙවෙයි. ඔව්. දෙක ඒක ඕලාරිකයි කියලා දකිනවා. ඒ කියන්නේ ටික ගොරෝසුයි. සිවුම් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ දුක හා සම්බන්ධ වෙන්න පුළුවන් ස්වභාවයක්. ගොරෝසුයි කිව්වේ. ඒ කියන්නේ ඒක හිතට යම්කිසි බරක් පීඩනයක් ගේන දෙයක්. සියුම් ශාන්ත උපේක්ෂාව වගේ නෙවෙයි. ආ, හරි. තුන ඒක පටිච්ච සමුප්පන්නයි කියලා දකිනවා. ඒ කියන්නේ හේතුඵල දාමයක ප්‍රතිඵලයක්. අරමුණ ගැටීම කියන හේතුව නිසා හටගත්ත ඵලයක්. හේතුව නැතිවෙනොත් ඵලයත් නැති වෙලා යනවා. ඒ කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි తాවකාලිකයි කියන එක. හරියටම සරලව කිව්වොත් මේ හටගත් හැඟීම කියන්නේ හේතු නිසා සකස් වෙච්ච ටිකක් පීඩාකාරී වෙන්න පුළුවන්. හේතු නැති වෙලකොට නැති වෙලා යන අනිත්‍ය දෙයක් කියලා නුවණින් තේරුම් ගන්න එක. ඒ තේරුම් ගැනීමත් එක්කම තව දෙයක් දකින්න ඕන කිව නේද? ඔව්. ඒ එක්කම අර මනාප අමනාප එක්ක පොරබදනවට වඩා එතනින් මිදිලා හිතේ ඇතිවෙන සමබරතාවය, ඒ කියන්නේ උපේක්ෂාව කොච්චර ශාන්තද කොච්චර ප්‍රණීතද කොච්චර සියුම්ද කියලා නුවණින් දකින්න ඕන. සූත්‍රයේ කියවෙන්නේ යංකෝ ඉදං උපේක්ඛා ඒතං සන්තං ඒතං පණීතන්ති කියලා. ඒ කියන්නේ යම් මේ උපේක්ෂාවක් ඇද්ද එයයි ශාන්ත එයයි ප්‍රණීත කියලා නුවණින් දකිනවා. හරි. එතකොට අර හටගත්ත හැඟීම හේතුඵල දහමට අනුව හැදිච්ච ගොරෝසු తాවකාලික දෙයක් කියලත් උපේක්ෂාව තමයි ඇත්තටම ශාන්ත ප්‍රණීත දෙය කියලත් නුවණින් දකිනකොට මොකක්ද වෙන්නේ? අන්නේ නුවණින් දැකීම ඒ යථාර්ථ අවබෝධය නිසාම අර හිතේ හටගත්ත මනාපය අමනාපය හෝ මනාපමනාපේ තදින් අල්ලගන්නේ නැතුව බොහොම වේගයෙන් අතහැරිලා යනවා නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ නැති වෙලාම යනවා. ඔව් ඒ මොහොතේ හැඟීම නැති වෙලා යනවා. ඒක වෙනුවට අර ශාන්ත ප්‍රණීත කියලා නුවණින් දැකපු උපේක්ෂා විස්මුතු වෙලා හිතේ පිහිටනවා. ඒක ඇත්තටම පුදුම සහගතයි නේද? අපි සාමාන්‍යයෙන් හිතන්නේ තරහක් ආවම ආසාවක් ඇති වුනාම ඒකේ හැම ලේසියෙන් නැති කරගන්න බෑ කියලා. ඒත් මේ කියන විදිහට ඒක හරිම ලේගවත් ක්‍රියාවලියක්. ඔව්. බුදුරජාණන් වහන්සේ ඒ වේගය පෙන්වන්න හරිම අපූර්ව උපමා ටිකක් යොදා ගන්නවා. මට මතකයි ඇසිපිය ගහනවා වගේ. ඔව්. උන්වහන්සේ දේශනා කරනවා ඇහැට රූපයක් ආවම හටගන්න මනාප අමනාපය නිරුද්ධ වෙන්නේ ශක්තිමත් පුරුෂයෙක් ඇසිපිය ගහන වේගයෙන්ලු. හරිම වේගවත්. කනට ශබ්දයක් ආවම හටගන්න දේ නිරුද්ධ වෙන්නේ ශක්තිමත් පුරුෂයෙක් අසුරු සනක් අහන වේගයෙන්ලු. ඒ කියන්නේ ෆින්ගර් ස්නැප් එකක් ගහන වේගය. හ්ම්. ආ ඒත් හරිම ඉක්මන්. නාසයට ගඳ සුවඳක් ආවම හටගන්න දේ නිරුද්ධ වෙන්නේ නිලුම් කොලයක් උඩ තියෙන වතුර බිඳුවක් බිමට පෙරෙලා වැටෙන වේගයෙන්ලු. ඒකත් හරිම චංචලයි නේද? දිවට රසක් ආවම ඒක නිරුද්ධ වෙන්නේ කෙලපිඩක් එකතු කරවා බිමට දාන වේගයෙන්ලු. කයට ස්පර්ශයක් ආවම ශක්තිමත් පුරුෂයෙක් දිගෑරපු අතක් හකුලන වේගයෙන් හෝ හකුලපු අතක් දිග අරින වේගයෙන්ලු. අන්තිමට මනස ගැනත් කියනවා නේද? ඕ. මනසට අරමුණක් අදහසක් ආවම ඇතිවෙන මනාපමනාපය නිරුද්ධ වෙන්නේ දවස තිස්සේ හොඳට රත්ුණි යකඩ කබලකට වතුර බින්දු දෙක තුනක් දැම්මම චිරිචිරි ගාලේ එක සිඳිලා වියලිලා යන වේගයෙන්ලු. ආ ඒ කියන්නේ ඊටාම ක්ෂණිකව මේ ප්‍රතික්‍රියාව පාලනය කරලා උපේක්ෂාවට එන්න පුරුවන් කියන එකයි මේ උපමාව වලින් කියන්නේ. හරියටම. ඒක තමයි අනුත්තර ඉන්ද්‍රිය භාවනාවේ ප්‍රතිඵලය. හැබැයි හැබැයි හැබැයි මේකෙත් මට්ටම් තියෙනවා. මේ මාර්ගයේ ගමන් කරන හැමෝටම එක වගේම මේක කරන්න බෑ මුලදිම. ආ ඒ කියන්නේ තාම පුහුණු වෙන කෙනයි සම්පූර්ණයෙන්ම මේක ප්‍රගුණ කරපු කෙනයි අතර වෙනසක් තියෙනවා. අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලියම වෙන් කරලා පෙන්නනෝ උන්වහන්සේ කියනෝ සීක සහ අසේක කියලා දෙකොටසක් ගැන. සීක කියන්නේ සීක කියන්නේ තබමත් හික්මෙන තබමත් මේ ඉන්ද්‍රිය භාවනාව පුහුණු කරන ශ්‍රාවකයාට. උදාහරණයක් විදිහට සෝවාන් සකදාගාමි අනාගාමි කියන මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයෝ ඒ වගේම කල්යාණ පෘ탁ජන අයත් මේකට ඇතුළත් වෙන්න පුළුවන් යම් මට්ටමකට. අසේක කියන්නේ රහතන් වහන්සේටද? ඔව්. අසේක කියන්නේ තව දුරටත් හික්මෙන්නට දෙයක් නැති ඉන්ද්‍රියන් සම්පූර්ණයෙන්ම দমনය කරලා භාවනාව සම්පූර්ණ කරපු රහතන් වහන්සේට. එදකොට මේ දෙන්න අතර වෙනස මොකක්ද මේ ඉන්ද්‍රිය භාවනාව සම්බන්ධයෙන්? මෙහෙමයි සේක කෙනෙකුට ඒ කියන්නේ තවම පුහුණු වෙන කෙනෙකුට ඇහැට රූපයක් ආවම හරි කනට සද්දයක් ආවම හරි මනාපයක් අමනාපයක් හරි මනාපේ අමනාපයක් හරි ඇති වෙනවා. එයා ඒක අඳුන ගන්නවා, ඒකේ හේතුඵල ස්වභාවයක් දකිනවා, උපේක්ෂාවේ වටිනාකමක් දකිනවා. හැබැයි ඒ හටගත්ත මනාප අමනාපය නිසා එයා යම් පීඩාවකට අපහසුතාවයකටපත් වෙනවා. එයා ඒකට ලැජ්ජා වෙනවා. ඒක තමන්ගේ හිතේ ඇතිවීම ගැන යම් පිළිකුලක් ඇති කරගන්නවා. සූත්‍රය කියන්නේ අට්ටි ඇති හරා ඇති jigucchati කියලා. ආ ඒ කියන්නේ තමන්ගේ හිතේ ඇති වුණ දේ ගැනත් එයාට අභහසුයි. ඇයි මට මෙහෙම හිතුනේ වගේ හැඟීමක්. ඔව්. ඒකෙන් පේන්නේ එයා තාම එකටෙත් යම් ගෙටුමක ඉන්නෝ ඒක සම්පූර්ණයෙන් දමනය කරලා නැහැ කියන එක. ඒක තමයි සීක ලක්ෂණය. එයා තාම පුහුණු වෙනවා. හැබැයි අසේ කාර්යයන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේට එහෙම නැහැ. කොහෙත්ම උන්වහන්සේටත් මනාප අමනාප මනාප අමනාප ස්වභාවයන් හඳුනා ගන්න පුළුවන්. නමුත් ඒවා හටගත්තත් උන්වහන්සේකට වහල් වෙන්නේ නැහැ. ඒකෙන් පීඩාවටපත් වෙන්නෙත් නැහැ. ලැජ්ජා වෙන්නෙත් නැහැ. තමන් ගැන පිළිකුල් කරන්නෙත් නැහැ. ඒ කියන්නේ පුදුම පාලනයක් නිදහසක් තියෙනවා. ඔව්. බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මෙහෙමයි. රහතන් වහන්සේට පුළුවන් පිළිකුල් සහගත අරුමුණක් ආවොත් ඒකේ පිළිකුල් නැතුව ඉන්න. ඒ කියන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න. ඒ වගේම පිළිකුල් නැති හිත ඇදී යන ප්‍රිය අරමුණක් આવොත් ඒකේ පිළිකුලෙන් යුක්තව ඉන්න. ඒ කියන්නේ ඒකට ඇලෙන්න නැතුව ඉන්න. ඒ කියන්නේ අරමුණේ ස්වභාවයට තමන්ගේ හිත ප්‍රතික්‍රියා කරන විදිය පාලනය කරන්න පුළුවන්. හරියටම. එහෙම නැත්තම් පිළිකුල් අරමුණේ පිළිකුල් නැතුවත් පිළිකුල් නැති අරමුණේ පිළිකුලෙනුත් ඒ දෙවිදියටම ඉන්නත් පුළුවන්. හරිම පුදුමයි. එහෙමත් නැත්තම් අර පිළිකුල් සහගත අරමුණත් පිළිකුල් රහිත අරමුණත් කියන දෙකම අතහැරලා සම්පූර්ණයෙන්ම උපේක්ෂාවෙන් හොල සිහියෙන් නුවණින් යුක්තව ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ උන්වහන්සේට තමන්ගේ ප්‍රතිචාරයේ තෝරගැනීමේ සම්පූර්ණ නිදහසක් පාලනයක් තියෙනහා අරමුණට වහල් වෙන්නේ නැහැ. ඒක තමයි ඉන්ද්‍රියන් দমনය කිරීමේ භාවනාවේ උපරිම ප්‍රතිඵලය. එතකොට මේ ඔක්කොම සාරාංශ කළොත් පැහැදිලිවම පේනවා බුදුදහමේ කියන සැබෑ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ අර පාරස්සරිය බ්‍රාහමණයා උගන්වපු විදිහේ ඇස් වහගෙන කන් වහගෙන අරමුණු මඟ අරින එක නෙවෙයි. නෙවෙයි බද්‍රවේ. ඒ වෙනුවට ලෝකයාත් එක්ක ගනුදෙනු කරද්දී ඉන්ද්‍රියන්ට අරමුණු යන එක සාමාන්‍ය දෙයක් විදියට බාරගෙන ඒ අරමුණු නිසා තමන්ගේ හිතේ තුල ඇතිවෙන කැමැත්ත, අකැමැත්ත, ඇලීම, ගැටීම කියන ප්‍රතික්‍රියා ඒවා ඇතිවෙන හැටියයි, ඒවායේ හේතුඵල ස්වභාවයයි, ඒවායේ తాවකාලික බවයි නුවණින් දකින එක. ඔව්. ඒ විදිහට නුවණින් දැකලා ඒවට අහු වෙන්නේ නැතුව ඒ හැඟීම් වලට වහල් නොවි හිතේ සමබරතාවය, ඒ කියන්නේ උපේක්ෂාව වඩා වඩා දියුණු කරගන්න එක. ඒක ඇත්තකම මනස තුල සිදුවෙන ගැඹුරු පරිවර්තනයක්. ලෝකයේ දකින විදිහ, ලෝකෙට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් කරන දෙයක්. අනිවාර්යෙන්ම. ඒ නිසා තමයි මේ ඉගැන්වීම නිකම්ම දැනුමක් විදිහට තියාගන්නගේ තේරුමක් නැත්තේ. බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ අවසානයේ ආනන්ද හාමුදුරන්ට අනුශාසනා කරන්නේ ඒකයි. මොකක්ද ඒ අනුශාසනා? උන්වහන්සේ කියනවා ආනන්ද යන්න අර තියෙන රුක්සවනවල් අර තියෙන හිස්කුටි ශුන්‍යාගාර ගිහින් ධාන වඩන්න මේ ඉගැන්වීම් ප්‍රායෝගිකව පුහුණු කරන්නේ ප්‍රමාද වෙන්න එපා පස්සේ පසුතැවිලි වෙන්න ඉඩ තියාගන්න එපා කීලා ධායත භික්කවේ මා පමාදත්ත මා පශ්චා විප්පටිසාරිනෝ අහවත්තගේ ඒ කියන්නේ මේ ඉගෙනීමේ වටිනාකම තියෙන්නේ දැනුමේ නෙවෙයි ප්‍රායෝගික පුහුණුව තුලයි කියන එක. හරියටම. ඒක ජීවිතයට එකරු කර ගන්න ඕන දෙයක්. එසේනම් අද අපි මේ කතා කරපු දේවල් එක්ක අපේ සවන් දෙන හැම මොගෙම මෙනෙහි කිරීම සඳහා මේ අදහස ඉතිරි කරන්න කැමතියි. අපි කවුරුත් අපේ එදිනදා ජීවිතය දිහා බැලුවොත් ඇහැට රූපයක් පෙනෙන කනට සද්දයක් ඇහෙන හැම මොහොතකම වගේ පොඩි හරි කැමැත්තක් පොඩි හරි අකමැත්තක් යම් කිසි මනාපයක් හෝ අමනාපයක් අපි හිත තුළ ඇති වෙනවනේ. ඔව් නිතරම වගේ ඒක සිද්ධ වෙනවා. සමහර විට අපි ඒක දන්නේවත් නැහැ. අන්න ඒකයි. එහෙමනම් අපි ටිකක් උත්සාහ කරලා මේ විදිහට හිතේ මේ හැඟීම් හටගන්නා බවත් ඒ වගේ මේවා අර උපමාවල පෙන්වා වගේ හරිම වේගයෙන් වෙනස් වෙන නැති වෙලා යන ස්වභාවයත් නිකම්ම බලාගෙන ඉන්නව වෙනුවට සිහියෙන් සහ නුවණින් දකින්න පුරුදු වුණොත්. හ්ම්. ඒ කියන්නේ ඒ හැඟීමක එකතු නොවි ඒවා දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වුණොත්. ඔව්, එහෙම පුරුදු වුණොත් ඒකෙන් අපේ ජීවිතවල දැනෙන පීඩනය, මානසික ආර්ථවය, අනිත් අය එක්ක ඇතිවෙන ගැටුම් කොයිතරම් දුරට අඩු කරගන්නට හැකියාවක් ලැබෙයිද? ඒක ටිකක් හිතලා බලන්න වටිනව නේද?